එතකොට දැන් අර චන්ද්‍රානි මහත්මිය ගැන සිහිපත් කරපෙක හොඳයි. දීර්ඝ කාලයක් අපිත් එක්කලා මේ ධර්ම සාකච්ඡාවට එතුමිය සම්බන්ධ වුණා. ඉතින් පහුගිය දවස්වල එතුමිය Tamanගේ පුතණුවන් එක්කලා ලංකාවට පැමිණියා කැනඩාවේ ඉඳලා. ඉතින් ඒ ආපු වෙලාවේ අම්මත් එක්කලා ඇවිල්ලා ඒ ගුවන්තොටුපළේදීම තමයි හදිසියේ හෘදාබාධයක් හැදිලා ඒ පුතණුවන් මිය ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේ පහුගිය දිනක චන්ද්‍රානි හෙට්ටිආරච්චි මහත්මියත් ඒ වගේම එතුමියගේ සහෝදරයා හෙට්ටිආරච්චි මහත්මියත් අපිට කතා කරලා දැන් මේ හත් දින ධර්මදේශනාවත් ඉදිරියේ සිද්ධ කරන්න අපට ආරාධනාත් කළා. ඉතින් එතුමිය ඊටාම ශක්තිමත් මම ගොඩක් සතුටු වුණා එතුමිය මාත් එක්කලා කතා කරපු විදිහ තද අම්මා කෙනෙක් හැටියට දරුවෙක් Taman ඉස්සරහා මැරිලා වැටෙනවා දැකලා ඒ අත්දැකීම ලබලා කිසිදු මානසික කම්පනයක් නැතිව එතුමිය ජීවිතයේ යථාර්ථය ගැන කතා කරලා බණටත් මෙන්න මේ මාතෘකාව අපි යොදාගමු කියලා අපට ආරාධනා කළා. ඉතින් අපි ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම තවත් අය මාත් සමග සිහිපත් කළා. එතුමිය සමග දීර්ඝ කාලයක් එකතු වෙලා ಗುಣධම් වඩන්න, ඒ වගේම ධර්ම කරුණු හුවමාරු කරගෙන ලොකු යහපතක් පිහිටක් Tamanටත් ඒකෙන් සිද්ධ වුණා කියලා. ඉතින් ඒ කාරණය මමත් ඇත්තටම අනිත් සාමාන්‍ය ගිහි අම්මා කෙනෙකුට වඩා චන්ද්‍රානි හෙට්ටිආරච්චි මහත්මිය තුල ඒ දරා ගැනීමේ ධර්මානුකූලව සිතන ගතිය මේ බරපතල සිද්ධියේදී අපිත් හොඳින් දැක්කා. ඉතින් ඒක ඊටාම අගය කළ යුතු කාරණයක්. ඉතින් මෙතෙක් එතුමිය මම හිතන්නේ අද එතුමියට සම්බන්ධ වෙන්න අවස්ථාවක් වෙන්න නැත්තේ තවම ඒ ආදාහන කටයුතු එහෙමත් නිම වුණේ නැහැ මම හිතන්නේ. ඉතින් ඒ කාර්ය බහුලත්වයත් එක්කලා ඉතින් ඉඩකඩ තියෙන හැම අවස්ථාවකම එතුමිය ධර්ම සාකච්ඡාවටත් එකතු වෙනවා. ඉතින් අපි අද දවසේ මේ ධර්ම සාකච්ඡාව තුළින් ජනිත කරගත්තා වූ සියලු කුසල් අපේ ඒ බිය පරලෝකීය මහත්මාට චන්ද්‍රානි හෙට්ටිආරච්චි මහත්මියගේ පුතණුවන්ට අනුමෝදන් කරමු මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා සසර ගමනේ කිසියම් ආත්ම භාවයකදීවත් අකල් මරණ වලටපත් නොවි නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය ආරක්ෂා සම්පත්තිය સિદ્ધ කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ නිවන් දකිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු අද දවසේ අපි සියලු දෙනාම අදත් ගොඩක් වැදගත් දහම් පැන මතු කළා ප්‍රායෝගික ධර්ම කාරණා. ඉතින් අපි ධර්ම දේශනා පැවැත්වීමෙන් ධර්ම සාකච්ඡා පැවැත්වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ප්‍රඥාව දියුණු වෙන මහ පිංකමක් සිද්ධ කරගත්තා. මේ සිදු කරගත් සියලු කුසල් ඔබ අප හැම දිනාටම තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. පෑ දෙකකට අධික කාලයක් අප වෙනුවෙන් බෑ කළමින් අපිට ධර්මයේ දේශනා කරලා ඒ වගේම අපේ ධර්ම ගැටලුවට පිළිතුරු ලබා දුන ඔබ වහන්සේට මේ කාලේදී අපි සිදු කළ සියලු කුසල කර්මයන් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වහන්සේ මේ කරගත්තා වූ සියලුම කුසල කර්මයන් පතන්නා වූ කාලයකදී පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.